ගියේ. ජනරන්ජන ගී තිලකරත්න කුරුවිට බණ්ඩාර සමග. සිංහල නාට්‍ය කලාව ආරම්භ වෙන්නේ අපේ තොවිල් පවිල් යාතු කර්මත් එක්ක. ඒවායේ යම් යම් ගායනා විලාස යාතු කර්ම වල තිබුණා. ඒවෙන් තමයි අපේ ගීතයකට මූලික ලක්ෂණ හැටියට සලකන්න පුළුවන් ගායනා විලාස අපිට දකින්න ලැබෙන්නේ. හැබැයි ගීත හැටියට හඳුනා ගන්න පුළුවන් නිර්මාණ අපිට දකින්න ලැබෙන්නේ කෝලන් නාට්‍යවල අපේම තොවිල් කවි ආශ්‍රිතව ලියවුණු ගීත තිබුණා. ඒවායත් අර අපේකමත් සමග කිසියම් ගායනා විලාස තිබුණා. හැබැයි ගීතයක මූලික අංග සංගීතය, ගායනය, තනු යනාදී දේවල් අපට මුලින්ම අහන්න ලැබෙන්නේ අපේ නාඩගම් එක්ක. ඒවා දක්ෂිණ ಭಾರತೀಯ සංගීතය, දෙමළ ද්‍රවිඩ සංගීතය ඇසුරින් නිර්මාණය වෙච්ච සංගීතයක්. දැන් පිලිප්පු සිංහල වගේ අය මේ නාටකම් රචනා කරනකොට මේ දකුණු ඉන්දියානු මේ ගීත ආරට තමයි වුන් ගීත ලිව්වේ. හැබැයි මේවායේ කිසියම් ගොරෝසු බවක් තිබුණා. රළු බවක් තිබුණා. අර ගීතයක තියෙන සිව්මැලි බව, මෘදු බව, ඒ මෘදු සංගීතයක් මේ ගීතවල තිබුණේ නැහැ. ඊටාම සීමිත තනු ප්‍රමාණයක් තමයි බොහෝ නාට්‍යවල භාවිත කරේ. දැන් මේ නාටකම් ගීතවලට කිසියම් මෘදු ස්වරූපයක්, ව්‍යක්ත භාවයක්, ඒවා ඒ කලාත්මක හැඩවැඩ වටමට කරලා නිර්මාණය කළේ මහාචාර්ය සරච්චන්ද්‍ර. එතුමා නාටකම් රාශියක් බල්ලා මේ ගැමි නාට්‍ය හැටියට තිබිච්ච නාටකම් බලලා ඔය චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්වහන්සේගේ ගුරුවරුකම් අරගෙන මේ රළු මේ ටිකක් ගොරෝසු ස්වභාවයක් තිබුණු නාඩගම් ගීත කලාවට කිසියම් සියුමලි භාවයක් ලබා දුන්නා. එහෙම වටමට කරලා සුමට කරාට පස්සේ තමයි ඔහු මනමේ නාට්‍යයේදී මේ නාටකම් ගීත භාවිත කරේ. හැබැයි අපිට මේ රාගධාරී සංගීතය හඳුනා ගන්න ලැබෙන්නේ නාටකම් වලින් පසුව අපේ රටට එන නෘත්‍ය වලින්. නෘත්‍ය තමයි අපිට දැන් අපි හුඟක් බහුල වශයෙන් අපේ සංගීත කලාවේ භාවිතා වෙන උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය ගෙනෙන්නේ. මේ අය අතරුණුත් බොහෝ අයගේ නිර්මාණ අද අපිට ඉතුරු වෙලා නැහැ. කවුද මේ ගීත රචනා කළේ කියලා නාටකම් ගීතවල වුණත් ඒවැ නිර්මාතෘවරුන් හඳුනා ගන්න අමාරුයි. හැබැයි නෘත්‍යවලදී අපිට මේ නිර්මාපකයින් ඉන්නවා. ඒ අතරින් අග්‍රගණ්‍යම පුද්ගලයා තමයි විශ්වනාථ ලව්ජි. ඔහු තමයි මේ නෘත්‍ය ලංකාවට අරගෙන එන ඉන්දියානු ජාතික පාර්සි ජාතිකයා. මේ පාර්සි ජාතිකයාගෙන් තමයි අපි ගීත රසාස්වාදය ඉගෙන ගන්නෙ. අද අපේ රටේ පිළිගත් සංගීත සම්ප්‍රදාය තමයි උත්තර ಭಾರತೀය රාගධාරී සම්ප්‍රදාය. එතකොට මෙය අපි හඳුනාගන්නේ මේ ශාස්ත්‍රීය ස්වරූපයේම ගීත රස විඳින්න අපි පුරුදු පුහුණු වෙන්නේ නෘත්‍යත් එක්ක. අද මං හිතුවා මේ පරිවේෂණ කෘතියක් කරලා තියෙනවා මේ විශ්වනාත් ලව්ජි සම්බන්ධයෙන් ගාන්ධර්ව අපදාන 6 වෙනි කෘතිය විශ්වනාත් ලව්ජි සහ සිංහල සංගීතයට දායක වූ ಭಾರತೀಯ ගාන්ධර්වයෝ කියලා. මේ සංගීත පොත් පෙළක එක කෘතියක් මේ මහාචාර්ය සුනිල් ආර්යරත්නයන්ගේ ගවේෂණයක්. ඉතින් මේකේ මේ විශ්වනාත් ලව්ජි ප්‍රමුඛ නෘත්‍ය නාට්‍යකරුවන්ගේ සංගීතය ගැන ගැඹුරු අධ්‍යයනයක් තියෙනවායි කියලායි මට පේන්නේ. මම මේක දැක්කම තමයි හිතුවේ අපි මේ නෘත්‍ය ගීත කිහිපයක් අරගෙන රස වින්දොත් හොඳයි කියලා. අද මම තෝරගත්ත පළවෙනි ගීතය තමයි මේ අහලා බලන්න මේ කොච්චර අපූර්ව ගීතයක්ද කියලා. අහෝ සංගබෝ ධර්මිෂ්ඨ රජෙක් බැවින් දීර්ඝායුෂ තිබේ. අන්ධ බමුණාගේ කීම අන්ධ බමුණාගේ කීම කවදානම් සඵල වේද? මහලු වෙලා මහලු වෙලා මට රජකම් කුමටද? මම මම සේනාව එකතු කරගෙන ගොස් මාලිගාව වටලා රජුරවන්න මරා මුළු ශ්‍රී ලංකා ද්වීපයටම අග රජවන්නේමි ශ්‍රී සංඝ බෝධි මාලිකා වෙදී අපිටක ප්‍රාණහානි වෙන්න බැටදෙන් ශ්‍රී සංඝ බෝධි මාලිකා වෙදී අපිටක ප්‍රාණහානි වෙන්න බැටදෙන් අල්ලා බන්දරන් දබින්ද උන්ද කුන්දලා මිසින්ද සඳ කාලි මාලිකා වෙතුන වසෝයා අල්ලා බන්දරන් දබින්ද උන්ද කුන්දලා මිසින්ද සඳ කාලි මාලිකා වෙතුන වසෝයා ධර්මශීලේ රත්න රාජා ලාමිදී undalami sinda sanda kale malika ve inna basoya alla bandaranda vinda unda kundalami sinda sanda kale malika ve inna basoya dharme sile rakna raja lami dinasa karme venne passe hinda kinda dosaya dharme sile rakna raja lami dinasa karme venne passe hinda kinda dosaya molahala siddha venta kale bosunda molahala siddha venta kale bosunda සංග කරලා මිනර මාලිකා සොයා ශ්‍රී සංග බෝධි මාලිකා වෙදී දැක ප්‍රාණ හානි වෙන්ද බැට දෙම් ශ්‍රී සංග බෝධි මාලිකා වෙදී දැක ප්‍රාණ හානි වෙන්ද බැට දෙම් දැන් මේ ගීතය ඔබ බොහෝ වෙලට අහලා ඇති ඉතාම ජනප්‍රිය ගීතයක් දැන් මේ ගීතවල තනු හැම එකක්ම පාහේ කලින් විශ්වනාත් ලව්ජි නිර්මාණය කළා ඒවට තමයි මේ පදමාලා ලියලා තියෙන්නේ. දැන් අපි කවුරුත් දන්නවා නෘත්‍ය නාටකයක ගීත තිබුණා එක 60 70ක්. ඇතැම් නෘත්‍යයක ගීත 100කට අධික ප්‍රමාණයක් දුවම කෙටි ගීත ඒ යම්ම අවස්ථාවලට. හැබැයි මේ ගීත මේ දැන් මනමේ නාට්‍ය හෝ මේ පසුකාලීනව නිර්මාණය වෙච්ච ගීතාඩංගු නාට්‍යවල වගේ මේ කෙලින්ම ඍජුව නාට්‍යවල අවියෝජනීය අංගයක් බවට පත් වෙලා තිබුණේ නැහැ. මේ සින්දු තැන් තැන් වල නිකන් එල්ලලා වගේ තමයි තිබුණේ. අවස්ථානුකූලව ගීතය නිබන්ධය කරලා තනු නිර්මාණය කරලා තිබුණත් නාට්‍යයට හැමතැනම ගීත ඇතුළත් කිරීමේ ඕනෑකම නිසාම ඇතුළත් කරපු බවක් තමයි පේන්නේ. එහෙම නැතුව නාට්‍ය විසින් ඉල්ලා සිටි අවස්ථාවක ඒ ගීතයන් ඉදිරිපත් කළා නෙවෙයි. දැන් මාචාර්ය සරච්චන්ද කියනවා මේ නූතන සංගීත නාට්‍ය කලාවේ උපතට බෙහෙවින්ම උපස්තම්භක වුණේ පාසිජාතිකයෝ කියලා. දැන් පාසි නාට්‍ය කණ්ඩායම් 25ක් විතර විවිධ රටවල් වල චාරිකා කරමින් නාට්‍ය පෙන්වපු බව මාචාර්ය සරච්චන්ද සඳහන් කරනවා. මේ පාසි කියන වචනයෙන්ම තේරෙන විදිහට පර්සියානු මූලයක් මේ අයට තියෙනවා. හැබැයි පර්සියාවේ සංගීතය පිළිබඳ ආభాසයක් ඔවුන්ගේ නිර්මාණ වලින් දකින්න නැහැ. බොහෝ වෙලාවට මේක පොඩි ඉන්දියාවත් එක්ක බද්ධ වෙලා ඉන්දියාවේ දීර්ඝ කාලයක් පදිංචිව ජීවත් වෙච්ච නිසා ඒ පර්සියානු ලක්ෂණ ගිලිහි ගිහිල්ලා ඉන්දියාවේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයත් අරගෙන තමයි ලංකාවට එන්නේ. ඉතින් මේ නිසා අපේ නාට්‍ය කලාව පෝෂණය කරන්න මේ පාසි නාට්‍යකරුවන්ගෙන් විශාල සේවයක් වුණා. විශේෂයෙන්ම නාට්‍ය කලාවේ නාට්‍ය ලක්ෂණ මේ නිර්මාණවල තිබුණ නැහැ. නමුත් සංගීතය ප්‍රචලිත කරන්න නම් මම හිතන්නේ මේ නෘත්‍ය නාට්‍ය වලින් ලොකු සේවාවක් වුණා. මේ අපි දන්නවා සරච්චන්ද්‍ර මහත්තයා අවසාන කාලයේ වෙනකොට මේ නාඩගම් තනු තමන්ගේ නාට්‍ය වලට භාවිත කළා. ඒවා නැති වෙනකොට අවසාන කාලයේ ඔය ලෝමහංස විස්තන්තර වගේ නාට්‍ය නිර්මාණය කරන කාලෙදී ඒවාට වැඩිපුරම භාවිතා කරේ මේ විශ්වනාත් නවුජිලා අපිට හඳුන්වලා දීපු උත්තර ಭಾರತೀಯ රාගදායී සංගීතය පණ්ඩිත අමරදේව තමයි මේ ගීත නිර්මාණය කළේ. අපි තවත් ගීතයක් අහමු මේකත් විශ්වනාත් නවුජි සංගීතවත් කරපු ගීතයක්. වන්දමාදෙයිද පියානු වන්දමාදෙයිද පියානු චාපේ තවම bandama ಸಾದರನೆನ್ನಿನೆ ಬೇವಿ ಸಾದರನೆನ್ನಿನೆ ಬಂದ ಮಾ නම නාම දුනා සඳ පවදන මාවදහා නැද්ද කවුරුවත් මේ ලෝකේ නැද්ද කවුරුවත් මේ ලෝකේ බන්දා මාදීද පියානෝ බන්දා මාදීද පියානෝ සාපේතාව අද ඇත්තටම අපේ ගීත ශ්‍රාවකීන්ට බොහෝ වෙලාවට මේවායේ තියෙන ශාස්ත්‍රීය ලක්ෂණ හින්දා මේ රස විඳින්න අපහසුකමක් ඇති වෙනවා කියලත් මට වෙලාවකට හිතෙනවා. හැබැයි ලංකා ගුවන්විදුලිය බොහෝ කාලයක් මේ ශාස්ත්‍රීය ගීත වාදනය කරා විතරක් නෙවෙයි ශාස්ත්‍රීය වැඩසටහන් ශාස්ත්‍රීය සංගීත වැඩසටහන් වගේම ශාස්ත්‍රීය වාද්‍ය වැඩසටහන් පවා අපේ ගුවන්විදුලියෙන් කාලාන්තරයක්ම ප්‍රචාරය වුණා. මම හිතන්නේ දැනුත් ඉඳහිට එවැනි වැඩසටහන් ප්‍රචාරය වෙනවා. හැබැයි අද අපේ රසික පිරිස අර අන්තිම සරලම අර රාග ලක්ෂණ කිසිසේත්ම නැති අති සරල ගීත කලාවකට යොමු වීම නිසා මම හිතන්නේ අද මේ මෙවැනි ශාස්ත්‍රීය මේ නැඹුරුවක් තියෙන ශාස්ත්‍රීය ගුණාංග වලින් යුක්ත ගීත රස විඳින පිරිස අඩු වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. හැබැයි දැන් මේ ඇතම් ඊටාම නවයෝන් සංගීතඥයෝ ඇතම් වෙලාවට මෙවැනි ගීත ඉඳහිට අගය කරන හැටි අපිට මේ නාලිකාවල අහන්න දකින්න ලැබෙනවා. දැන් මේ වගේ ගීත ගායනය මේ රාමායණය නෘත්‍යයෙන් උපුටාගත්ත ගීතය නීතිඥ ජෝන් සිල්වා රචනා කරපු ගීතයක්. දැන් මේවා ගායනා කරලා තියෙන ඇත්තටම වෘත්තීය ගායකයෝ නෙවෙයි. මේ නිසා මේවායේ ස්වර ස්ථාන පිහිටුවීම වගේ දේවල් අපිට ලැබෙන්නේ ඊටම අඩුවෙන්. මේ නිසා මේ ගීතයේ සැබෑ රසය මට හිතෙන්නේ මේ ශාස්ත්‍රීය සංගීතය දන්න අයට නම් විඳින්න අමාරුයි. මේ වෘත්තීය ගායකයෙක් ගායනා කරනකොට මීට වඩා විධිමත් ලෙස ශාස්ත්‍රානුකූලව ඒ ගීත ගායනා වෙන බව අපට දැනෙනවා. ඉතින් මේ නිසා මම හිතනවා අද රසිකයින්ට මෙවැනි ගීත ඉඳ හිට හරි අහනවා නම් මේ ශාස්ත්‍රීය ගීතවලට මීට අදට වඩා නැඹුරුවක් හෙට අපිට ලබා ගන්න පුළුවන් කියලා. ඒ සඳහා අපේ නෘත්‍ය ගීත උපයෝගී කරගන්න පුළුවන් බහුල වශයෙන්ම මොකද එතකොට මේ නාට්‍යත් එක්කද අපි මුලින්ම ඉදිරිපත් කරපු ගීතයේදී අපිට පේනවා මේ නාට්‍ය හා බද්ධ වෙන්නේ කොහොමද කියලා මේ ගීතය. ඉතින් මේ නාට්‍ය රස විඳින්න ඉගෙන ගත්තොත් අපිට මේ වගේ ශාස්ත්‍රීය ගීත රස විඳිනේ පුරුදු පුහුණු වෙන්න පුළුවන්. අපි තවත් ගීතයක් අහමු. මෙයත් විශ්වනාත් ලව්ජි සංගීත නිර්මාණය කරපු ගීතයක්. ශ්‍රී ලංකා රජින්දාමි ශ්‍රී ලංකා රජින්දාමි ජීසිනික් මයමි සන්තෝෂේ ජීසිනික් මයමි සන්තෝෂේ ශ්‍රී ලංකා රජින්දාමි ශ්‍රී ලංකා රජින්දාමි රටවාසි ලොක්කොට දෙවි රාජකාරියට මේ දීපේ මේ රටවාසි ලොක්කොට දෙවි රාජකාරියට මේ දීපේ ශ්‍රී ලංකා රජින්දා මේ ශ්‍රී ලංකා රජින්දා සිරලිය නැති කර මම නියුතික බාදිනේ වෙන්නේ සිරලිය නැති කර මම නියුතික බාදිනේ වෙන්නේ ශ්‍රී ලංකා රජින්දාවේ ශ්‍රී ලංකා රජින්දාවේ දේශිනි මයමි සන්තෝෂේ ගාමි සන්තෝෂේ ශ්‍රී ලංකා රජින්දාසේ ශ්‍රී ලංකා රජින්දාසේ මේ පුරලක් සැන යෙන්තැබි කල්හි සිංහලුන්ට සිඳිවේ යනම් වී මේ පුර ලක්ෂණයෙන් තැබි කල්හි සිංහලුන්ට සිඳිවේ යනම් ශ්‍රී ලංකා රජින් ගාමේ ශ්‍රී ලංකා රජින් මහජන වැඩග නරපති වේසනං එක හොඳ ලකුණේ මහජන වැඩ නරපති වේසන එක හොඳ ලකුණේ ශ්‍රී ලංකා රජින් ගාමේ ශ්‍රී ලංකා රජින් ගාමේ කෙනෙක් මයමි සන්තෝෂේ කෙනෙක් මයමි සන්තෝෂේ ශ්‍රී ලංකා රජුලාගේ ශ්‍රී ලංකා රජුලාගේ මේ රටවාසි දෙතුති පෙවි රාජකාරියට මේ දීපේ පිපේවි රාජකාරිය තමේ දීපේ ශ්‍රී ලංකා රජිනුරාවේ ශ්‍රී ලංකා රජිනුරාවේ ශ්‍රී ලංකා රජිනුරා පෙරලේ නැතික මම ගෙරියොත් ගෙන බදිනේ වනේ පැතික මම ගෙයි යොතිද බදිනවනේ විනී ලංකා රජින්දානේ ශ්‍රී ලංකා රජින්දා සීසෙනික් මයමි සන්තෝෂේ සීසෙනික් මයමි සන්තෝෂේ ශ්‍රී ලංකා රජින්දානේ මේ ගීතය නිර්මාණය වෙන්නේ 1906 දී හිතාගන්න පුළුවන් ද මොන තරම් අතීතයක් මේ ගීතයට තියෙනවද කියලා. මේ ශ්‍රී වික්‍රම නෘත්‍යයේ ඇහැලේපොළ ශ්‍රී වික්‍රම රජු ගැන තමයි කියන්නේ ලංකා රජින්දා මේ හෝ ලංකා රජින්දා කීසේ නික්මී යමි සන්තෝෂේ කිසියම් රාජකාරියක් පවරලා මේ රාජකාරියට ඇහැලේපොළ පිටත්ව යන ගමන් තමයි මේ රජුගේ ගුණාංග ගැන කියන්නේ. මේ ගීතය 1906 ඉඳලා අද වෙනකනුත් අපිට ඇහෙනවා අපි රස විඳිනවා. හැබැයි ඉතින් අර වෘත්තීය ගායකයෙකු ගායනා නොකළ නිසා මේවායේ සැබෑ රසය අපට විඳින්න අමාරුයි. හැබැයි ඉතින් එදා රසිකයින් මේ මේවායින් අපූර්ව ආස්වාදයක් ලැබුවා. ඒ නිසා තමයි මේවා 100ක් වාරයක් විවිධ තැන්වල රඟ දැක්ුවේ. හැබැයි ඉතින් අද අපි අර සරල ගීතයට පුරුදු පුහුණු වෙලා අපිට මේ වගේ ගීතවල මේ ශාස්ත්‍රීය පක්ෂයේ ගීත රස විඳින්නට බැරුව ගිහින් තිනවා. මම නම් කියන්නේ අපි හැම ආරකම හැම ශෛලියකම ගීත රස විඳින්න පුරුදු වීමෙන් තමයි අපේ රසිකත්වය වැඩෙන්නේ. අද අවසන් ගීතය මා තෝරගත්තේ මේ ගීතය මම මෙතෙක් කිව්වනේ මේ ගීත බොහෝ වෙලාවට වෘත්තීය ගායකයෝ ගායනා කරන්නේ නැති නිසා අපිට මේ සැබෑ රසය භුක්ති විඳින්න බෑ කියලා. ඒ නිසාද ඊළඟට මම තෝරගත්තා රත්නාවලී නාට්‍යයෙන් ඔබ අප නිතරම අහන ගීතයක් මෙය ගායනා කරන්නේ ලක්ෂ්මන් විජේසේකර මේ නිසා මේ ගීතයේ සැබෑ රසය අපට විඳින්න පුළුවන් මේක ඊටාම අපූර්වට ගායනා වෙන නිසා. අද වැඩසටහනින් අපට සමුගෙන යන සිද්ධ වෙනවා මේ ගීතයත් සමග. අද ජනරන්ජනගේ තාක්ෂණික දායකත්වය නදීරා මනම්පේරි, නිෂ්පාදනය කළ සුරීකා පෙරේරා, මා ඔබට කතා කළ තිලක රත්න කුරුවිට බණ්ඩාර. ಕಮಲಾ සිලිවන්ති කෝප නොවේවි ශාන්ත දාන්ත වේ දිව සිලිවන්ති කෝප නොවේවි ශාන්ත දාන්ත වේ කෝපය නැත බැලුවම සීගේ කෝපය නැත බැලුවම සීගේ සන්සුන් ලීලාවෙන් සිදේ සදී සිදේ ස්වභාව සේවේ එපාය මිතුරි ගැන සංචල් සති එපාය මිතුරි ගැන සංචල් ඇයි තරහින් කමින් මා ඇස් රතු වෙච්චි ශාන්තවන්තියගේ කවත කමින් මා ඇස් රතු වෙච්චි ශාන්තවන්තියගේ අල්ලා ස්වාමිනි දකුණත ඇගේ අල්ලා ස්වාමිනි තුනත ඇගේ ඉල්ලා දෙන්න සමා නිතේ නැතේ එපෝප බැල්මා සිත්ති පවති තද කෝපායගේ සිත්ති පවති තද කෝපා ඒ කරෙහි මානකාරී පලා දුවන්නේ දමලා මා මෙහි පලා දුවන්නේ දමලා මා ඇයි සරහින්